ප්‍රෝටීනමය අඩංගු ආහාර වශයෙන් අපි ඊයලි වර්ග, මාළු, බිත්තර වගේ දේවල් වලින් ගන්න පුළුවන්. මස් අවශ්‍ය නම් හැම ඉවත් කරලා කුකුල් මස් වැනි රතු මස් ගණයට වැටෙන්නේ නැති. එහෙම නැත්නම් ලීන් මීට් කියන මස් වර්ගයට වැටෙන මස් වර්ගයක් ගත්තට කමක් නැහැ. ඒකත් අපි දැනගත යුත්තේ මුළු ප්‍රෝටීන් ප්‍රමාණය අපි ලබාගත යුත්තේ ප්‍රෝටීනමය ඔය කොටස් වලින් දෙකක් තුනක් පමණ දවසට අඩංගු වෙන ආකාරයට